ටිකල නිස්සරණ වනයේ වැඩ සිටියා වූ අතිපූජ්‍ය මාතරසිරි ඥානාරාම මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දේශනාවක් දැන් අසන්ට ලැබෙනවා යෝගාවෝ ජායතෝ භූ භූරි වේ යෝගා ජාය යෝගා යෝගී භූරි ප්‍රඥා දර්ශනා ප්‍රඥා නමත ඒ අනුව මාර්ග ප්‍රඥාව තමයි ඒ ජායතේ කාන්තේ උපදීන්නේ අයෝවා භෝරිකාන්ත නොයෙකින් නිසා ඒ ප්‍රඥාව දිනු කරගත යුතු ඒ විදර්ශනා ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබෙන යම් කිසි ප්‍රඥාවක් නැත්නම් මේ ප්‍රඥාව සංඛය දෙවියයි ඒකං දේභා කතං යත්වා භවාය විභවාය භවාය විභවාය දිනුවටත් පිළිවීමටත් හේතු වන්නා වූ ඒකම් වේදා පතං නැත්තා මේ දෙආකාර වූ මාර්ගය දැනගෙන තථාත්ථානං නිවේදේ යථා භූතවත්ත යම් මන්දනකින් මේ ප්‍රඥාව වැඩිනම් ඒ ආකාරයෙන් සුඛ දිනු කරන්නේය දින කරගත යුත්තේ වෙනම අවවාදය සුති අවවාදය මේ අවවාදය තුළ විවිධ අවවාද රාශියක් දැක් වෙලා තියෙනවා යෝගාමී යායතු භූරි නෝ වචනේ යදී නිවේදකටගෙන ප්‍රඥාව ඒකාන්තයෙන් වැඩි උපදී පාළවේ යෙදෙන්න කියන්නේ. යෝගාවතේ යෙදෙන්නේ යෙදෙනවා කියන්නේ සිත තබා ගන්න. යමකන ඒක තමයි යෝගය කියන්නේ. සාමාන්‍ය අරමුණු විදර්ශනාවට ගන්න අරමුණු සමත භාවනාව සම්බන්ධව විදර්ශනා භාවනාව සම්බන්ධවත් වෙන අරමුණ. ඒක සාමාන්‍යයෙන් සමත භාවනාව සම්බන්ධව හතරක් තියෙනවා. ඒ වෙන් කරගෙන තියෙන දුස්සහත. එතකොට අත්යෙන් සාය ආරම්භණය. යෝග. මතකේ අරමුණ වල වෙලි මෙහෙට කොට යන. බෝරු සායිතේ. ප්‍රඥාව ඇති වෙනවා. ඒක යෝගාවචරයෝ කියන්නේ කාටද? මේ යෝගීහි අතපු අරමුණු වල එතකොට විදර්ශනා සමත විදර්ශනා වශයෙන් දෙන්නව මේ අරමුණු වල සිත යොදන්නා යෝගාවචරය. ඒකට යෝගී කියලා කියනවා. යෝගී යෝගාවචර කියන්නේ නම් දෙකෙන් සඳහන් වෙන්නේ මේ සමථ විදර්ශනා භාවනා කරන පුද්ගලයන්ට මේ සමථ විදර්ශනා භාවනාව කරන පුද්ගලයන්ගේ අදහස මොකද්ද ප්‍රඥාව උපදවා ගැනීම සමාධියේ තුල ප්‍රඥාව උපදවා ගැනීම ප්‍රඥාව තියෙන දෙයක් කියන්නේ සත්‍යය අනුව පහළ වෙනවා පහළ කරගත යුතු දෙයක්. එතකොට ඒකට ඒ උත්පත්තියෙන් ඒ විදිහේ සත්‍යයක් කියනත් උත්පත්තියෙන් උත්පත්තියෙන් ඒ විදිහේ ඥානයක් ඇති කරගැනීමේ සත්‍යයක් නැතිවත් තියෙනවා. උත්පත්ති පිට උපත පුද්ගලයේ උත්පත්ති පිට කියලා එකක් තියෙනවා. යම් යම් සිතකින් ප්‍රතිසංගත ලබා ගන්න ඒ ප්‍රතිසංගය ලබා ගත්ත පිටට තමයි උත්පත්ති පිට කියන්නේ. ප්‍රතිසංග රූප. ඒකට ප්‍රතිසංගය සංඛාර සත්‍ය විඥානං කියලා කියන්නේ ඒ ප්‍රතිසංග විඥානං කර්ම බලයෙන් ඇති වෙන ප්‍රතිසංග විඥාන විපාක විඥාන කියලා ඒකට කියන්නේ මේ විපාක විඥානය ඇති වීමට යම් කර්මයක් හේතු වුණා නම් ඒකයි මෙතන සංඛාර කියන්නේ ඒ සංඛාර කියන්නේ කුසල නම් කුසල විපාකයි ඒ සංඛාරය අකුසල නම් අකුසල විපාකයක්. එතකොට කුසල කර්මයක බලයෙන් ඇති වෙන ප්‍රතිසන්ද විඥාන විපාකය. විපාක අපේ පිටකක් වෙන්නේ අසන්නත දිහේට දෙකක් වෙන්න අසන්නත කෙරෙහි දෙකක් වෙන්න පුළුවන් ඒ පාප කර්මානුරූපව ඒ විපාක ඒ විදිහට බෙදිලා යනවා යෝගාවචරයේකට ඒ තරම් යතුරු හිතන්න ඕන දෙයක් නෑ. මගේ ප්‍රතිසන්දිය කොහොමද? මගේ ප්‍රතිසන්දිය අහේතුවද? මගේ ප්‍රතිසන්දිය දුරේකවල මගේ ප්‍රතිසන්දිය දුරේකවල ගියා විමසනවා එතකොට මොන ප්‍රතිසන්දියක් කියන කෙනෙකුට වුවත් භාවනාව අවශ්‍යයි භාවනාව අවශ්‍යයි එතකොට ත්‍රිවිධ ප්‍රතිසන්දියක් කියන කෙනෙකුට භාවනාව අවශ්‍යයි දේහයට ප්‍රතිසංගයක් තියෙන කෙනෙකුට භාවනාව අවශ්‍යයි. අභෝධ ප්‍රතිසංගයක් තියෙන කෙනෙකුට භාවනාව අවශ්‍යයි. ඒ අවශ්‍ය කියන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ තරමට යම් කිසි ප්‍රයෝජනයක් ඒ සංකාමයේ සම්පත් කරගත හැකි වෙනවා. ඒ නිසායි මේ අවශ්‍ය කියන්නේ. එතකොට ඒ නිසා භාවනාවේ ඉන්න යෝගාවචරයන්ට අර තමන්ගේ ප්‍රතිගන්ධිය පිළිබඳව සැක උපදවා ගන්නවා. සැක උපදවා ඒ සම්බන්ධව විතරලා සැක උපදවා ගන්නවා තමයි. ඒ සැක උපදවා ගන්න නරකයි කියන්නේ යම් කිසි විදිහකින් ප්‍රේමයට තුළ විඳගෙන දිරේතුකායි හරේතුකායි කියලා සැක උපදවා ගත්තොත් අර ප්‍රේමයට තත්ත්වයේ ක්‍රියාව යොදවා ගන්න වෙනවා. සැප සිතන කාලය ගත කරන්න කිව්වා. සැපේ. සැපේ කියන්නේ බොහෝම නරක එකක්. භයානක එකක්. සැපේට සමහර විට කියන්නේ සමහර තැන්වල හොත් විලේඛා කියන වචනයක් තියෙනවා ඒ බාහිර පොත්වල හොත් විලේඛා කියන. උපකාරණ උප ඉරවදාන පාළි වචනකුත් තියෙනවා මනෝ මනෝ විලේඛ කියලා. මනෝන්ලේක සංදේව විචිකිච්ඡා කියන නම් වලින් සඳහන් වෙනවා මේ සැක. මනෝවිලේක සිත ඉරි ඉතේ ඉරි ඇඳීමක් වාගේ වෙන මේ සැක. සිතේ ඉරි ඇඳීම නැහැ ප්‍රමාණ ධර්ම. නමුත් ඉරි ඇඳා වාගේ මේ සිත නරක වෙනවා. මේ ප්‍රයෝජනයට ගන්න බැහැ. ඉරිලා ගියා වාගේ. ප්‍රයෝජනයට ගන්න බැහැ. සත්‍යයකට එනවා. මේ උපුපා සසෝ කියන මේක. ඒ නිසා සස සමහරකදෝ. තමන්ගේ තත්ත්වය ගැන සැක උපදවන්න ඕනේ. සැක උපදවන්න තුය නිර්භයව. නෛර්යානික සාසනය ගැන හිතා. නෛර්යානික සාසනයේ යෙදීමේ ප්‍රතිඵල වර්ධනය. සරිපුතල වරගුණාක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඒ විදිහේ විතරා භාවනාව නොකඩවා යෙදීම යෝගාවදලකට කරන්න ඕනේ. ඒකට තමන්ගේ ශක්ති ප්‍රමණය යෙදෙන. ඒ යෙදීම නිසා යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. උසස් ප්‍රතිඵලයක් හෝ මධ්‍යම ප්‍රතිඵලයක් හෝ සීල ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන්. මේ මේ කියන ප්‍රතිහන් විරිත තුල ලැබෙන ප්‍රඥායිකය. මේ ප්‍රඥායිකය අර සීලයට ප්‍රතිසන්දරිත තුල හොඳට තියෙනවා. මේ නිසා මේ ප්‍රතිසන් විරිතේ තියෙන මේ ප්‍රඥායිකය මෙලි දෙලස් වලින් ලැබිලා කියන්නේ. ඒකට විදනහ සාමාන්‍යයෙන් ඉදිරිපත් වීමට විදක් නෑ. නිකන් කියනකොට මේ දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද අර අන්තෝ ජතා බහි ජතා යතා ජතිකා පදා කියවන අන්තෝ ජතා අතිරත අවෝ බහි ජතා සිතතාවෝ ඔය අවුල් වලින් සංහාවෙන් සංහා වලින් ඉවරිලා තියෙන නිසා ඒකට එකතු වෙලා තියෙන අවිද්‍යාවත් එක්ක ඒකෙන් මුලා කරනවා මේකෙන් අවුල් කරනවා මේ නිසා උත්පත්ති ප්‍රඥාව වුණත් ඊයරේද ගන්න බැරි වෙනවා මේ ඊයරේදී නිසා මෙන්න මේ වැඩි සම්බන්ධවත් යෝගාවචරයන් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාළේ යෝගා විඥාය කියලා නිකෝරි අර ප්‍රතිසන්ද ප්‍රඥාවේ ප්‍රතිසන්ද ප්‍රඥාව මතු කර ගැනීම ලබා ගන්න දිනුව හෝ ඥාන දිනුව හෝ එහෙම නැති කෙනෙකුට ලබා ගන්නට පුළුවන් දිනු කර ගන්නට පුළුවන් ප්‍රඥාව හෝ මේක ලබා ගන්නට පුළුවන් වෙන්නේ ඇති අභ්‍යන්තර දිනු කර ගන්න පුළුවන් වෙන්නේ යෙදීම නිසා කර්මස්ථාන අරමුණු වල සිත යොදවාලීම නිසා අයෝගාභූරි සංකේ නුවණ නොයදී නිමෙත කරගෙන මේ කර්මස්ථාන අරමුණු වල සිත යොදන්නේ නැත්නම් එයත් ආගේ භූරි ඒ ප්‍රඥාව අභ්‍යන්තරයේ කියන ප්‍රඥාව මත්තේ මතු දිනු කරගත යුතු ප්‍රඥාව දිවිනේ දෙක තුනම ගෙවිල යනවා. ඉගෙන ගෙවිල යනවා. අපි උපදවා ගන්න පුළුවන් ශක්තියක් ගෙවිල යනවා. අයෝගා භූරි සංකේ. මේ යෙදීමයි නොයෙදීමයි කියන මේ දෙකයි මෙතන මාර්ග දෙකක් වශයෙන් තියෙන්නේ. යෙදීම එක් මාර්ගයක්, නොයෙදීම එක් මාර්ගයක්. යෙදීම හොඳ මාර්ගය, නොයෙදීම නරක මාර්ගය. එතකොට අභව්‍ය මාර්ගය, සිල්හිමේ මාර්ගය නෝදී. මේ නොයෙලීම එක්ක තවත් කරුණු රාශියක් තියෙනවා. අnder දැන් කියආපු මොළොන් කියආපු සැකයක් යෙදෙන්නාට වුණත් සැකය බෝරි සංකේත හේතු වෙනවා නෝන සිල්හිම කරේ ඒ වාගේම විස්ථා විතර්ක මිත්‍යා විතර්ක නුවණ පිළිසීමට හේතු වෙනවා. මිත්‍යා දෘෂ්ටිය දිවීමට හේතු වෙනවා. මිත්‍යා විතර්ක වැරදියන්නමට තර්කණය කිරීම, තර්ක කිරීම. නරකාණ්ඩමට සමන්ත උපේ නොවන දේ සම්බන්ධව, නොබලපෙන දේවල් සම්බන්ධව මේ කන්දමට තර්ක කරන වැරදියන්න මේ තර්ක. හොඳ තර්කණය නම් වරදක් නැහැ. නරක තර්කන කරන්නේ එතකොට නරක කාර්කණය නිදාත් මේ ප්‍රඥාව නැති කරගන්න. ඒක සාමාන්‍යයෙන් මේ අනුකෝ කාරණ හරි වාසය කරන්නා වූ සත්‍යයන්ගේ දුක රූපයට සම්බන්ධ වෙලා තියෙනවා. රූපයයි හිතයි දෙක බොහෝ විට එකමුතු ආයන්නේ. රූප රූපේ යන රූප කාය. රූප කායත් එතකොට ඒකට කියනවා රූප කායත රූප සංකාමය කියලා. එකට කියනවා නාම සංකාමය කියලා. මේක එකක් නෙවෙයි ගොඩක් නේද සංකාන කියන්නේ ගොඩකට එකට සම්බන්ධ වෙච්ච ගොඩකට කියනවා සංකාමය කියලා. එතකොට රූප సంతාන එකට සම්බන්ධ වෙච්ච රූප රාශිය. නාම సంతානය කියන්නේ එකට සම්බන්ධ වෙච්ච අරූප ධර්ම ගොඩ. සුත්තයිසිකේ නාමයෙන් සඳහන් මේ කොටස් දෙක පංචෝහාර භවය කියන්නේ මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, ධක්ම ලෝක රූප ධක්ම ලෝක කියන ඕවාට තමයි පංචෝකාර කියන්නේ. චතුෝකාර කියන්නේ අරූප ලෝකවලට එතන රූපය නැහැ අනිත් කොටස් හතර චිත්තජය කොටස් හතර කියන එක ඒක චතුෝකාර. එක කොටකට තියෙනවා ඒක ඕකාර එක කොටසයි තියෙන්නේ. රූප පමණක් වෙනකොට. එතකොට අපි මේ කතා කරන්නේ මේ පංචෝකාර භවය ගැන. පංචෝකාර භවයේ වාසය කරන සත්‍යයන්ගේ විචාරය චිත්ත සංතානය, රූප සංතානය, එහෙම නැත්නම් නාම සංතානය, රූප සංතානය කියන දෙක බොහෝ විට දෙකින් දෙකට උපකාර ලැබෙනු පවතියි. එතකොට අපි හිතනවා දැන් භාවනා කරන කෙනෙකුට කායික අමාරුවක් දැනෙනවා. කායික අමාරුවක් දැනෙනකොට ඒක සිතටත් වෙනවා. ඒ වෙලාවේ හිත දුර්වලයි. හිත දුර්වල වෙනවා සමහර විට. එතකොට කායකත් ඒකේ දැනීමක් වෙනවා. නැත්නම් හිත දුර්වල වුණාම කායත් දුර්වල වෙනවා. විශේෂයෙන් අපිට හිතන්න පුළුවන් තීන මිද්ද වගේ ඒවා. තීන මිද්ද වාගේ ඒවා ඒවාගේ නිසා කාත් බොරෝ හොඳටම දුර වෙනවා. ඒක නම් බැරි සත්‍යයට වැටෙනවා. උපමානක් මේ කාය ධර්ම ආදී දේවල් කරනවා විශේෂයෙන් මෝඩය හදවත මොළය වල තියෙන හිතට සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන කොටස්. ඔය තැන් වල සැලී ආදී දේවල් ඇති වෙනොත් සැලී ඒ වගේම සැලීම් ආදී දේවල් ආවොත් බොහොම විස්මනට හිතට ඒක ගන්නවා. ඇතැම් විටක නිගතම ලෙඩ විසක් ඇති කරගන්න පුළුවන්. සමහර විද්‍යාවන්ට. නිගතම යාව ජීව ලෙඩක් වෙන්න පුළුවන්. අර අර විදිහේ දේවල් වෙනවා. එතකොට කලින් විතේ ඒ විදිහට දෙකේ නාම සංතානේ රූප සංතානේ දෙකේ ඒ විදිහට සම්බන්ධයක් තියෙනවා. යෝගාවචරයන විශේෂයෙන් කලකන් දෝන මෙන්න මේ தත්වයෙන් අපි ආරක්ෂා වෙනවා කියන අදහස කියලා. ඒ ආරක්ෂා වෙනවා කියන්නේ මොකකටද වෙන මොකකටවත් නෙමෙයි සුදු දිනු කරගන්නීමට. සුදු දිනු කරගැනීම ආදහස. දැන් කියන්නේ දැන් තවත් හොඳ උදාහරණයක් අපිට ගන්න පුළුවන් මේ නාම සංකාණයයි රූප සංකාණයයි කියන මේ දෙකේ සම්බන්ධ දැන් බොහෝ විට පාඩම් කරපු දේවල් තියෙනවා. පාඩම් කරපු දේවල් පාඩම් කරපු දේවල් පාඩමෙන් කියනකොට ඇතන් විටක ඒ ඒකට හිත යොදන්නේ නැතුව ඉබේටම කියවෙන ගතියක් තියෙනවා. ඉබේටම කියවෙනවා. අර හිතට දීපු ශක්තිය කායට සම්බන්ධ වෙනවා. ඒ ඒ තැන් කායට සම්බන්ධ වෙලා තියෙන නිසා දන්නේ නැතුව දේවයට කියවිගෙන කියවිගෙන යන පාඩම් වෙලා කියන දේවල්. එතකොට එතන කයයි හිතයි දෙක පුදුමන්දනේ නොදන්නා අන්දමකින් හිතාගන්න බැරි අන්දමකින් මේ දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. හිතේ දන්නේ වෙනින් තැනකට මේ වචනේ දිවට එන්නේ වෙනින් තැනකට. අන්න මේ දේවල් දෙන එක කාටත් වාගේ බොහොම හොඳට පාඩම් ඇති දෙයක් වෙනකොට ඒ විදිහේ දේවල් ඉස්සරලා තියෙනවා. මේ විදිහට අපට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒක නාම සංතානය රූප සංතානයට එක හොඳටම සම්බන්ධ කරලා තියෙනවා. මේවා විශේෂයෙන්ම පංචෝකාර භවයේ තියෙනවා. ඒ නිසා නාම සංපාණය වලින් තියෙන මේ සුත ප්‍රධාන සුත ප්‍රධාන කරගෙන තියෙන මේ ධර්ම කොටස දිනු කර ගැනීමයි යෝගාවචරයන්ගේ ප්‍රධාන පරමාර්ථය. ඒ ප්‍රධාන පරමාර්ථය මුලින් පමනවා ගැනීමට කයත් අනුපබ්බිතව වූදුරු නැතිව සබා ගැනීමට මහන්සි වෙනවා. වූදුරු නැතිව කාය සබා ගන්න මහන්සි වෙනවා. එතනමෝරේ හදවත ආදී ප්‍රධාන කොටස් කොහොම හොරින් ගියා ගන්න මහන්සියන්නේ. ඒකට නිරෝධී තත්ත්වය බුදුරජාණන් වහන්සේ නිරෝධී බව ප්‍රධාන අංගයක් වශයෙන් යෝගාවචරයේට නියම කළා කියනවා. ලෙඩෙකුට මේ මන්දමේ භාවනාවක් දිගට ගෙන යන්න බෑ. ලෙඩෙක් සමහර විටක භාවනා කරලා හත් වෙනවා. හත් එක උඩ කතාවල් තියෙනවා ඒකට ඒ වගේම මම ලෙඩා වෙනකමට භාවනා කරන්න බෑ කියලා අයින් වෙන්නත් හොඳ නැහැ ඒ සාර්ථක අන්දමට භාවනාවක් ගෙන යාමට නිරෝගී ශරීරයක් අවශ්‍යයි නිරෝගී හිතක් අවශ්‍යයි නිරෝගී හිතයි නිරෝගී ශරීරයයි මේ දෙක එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම තමයි මෙන්න මේ යෝගා විදායතේ භූරි දේශනාවට අනුකූලව වැඩ කරන්න පුළුවන් මේ යෝගාවචරයන්ට. මේ යෝගාවචරයන් ඔය විදිහට තමන්ගේ ඒ යෝගාවචර වැඩ පිළිවෙල ගෙනියන්නව අවස්ථාවේදී ඉතාම පිළිගනු අදහස තියාගන්න ඕනේ. ඒ පිළිගනු අදහස නැති වෙනකොටම අර භාවනාවේ ප්‍රතිඵල වෙනකට හැරෙන බව හොඳටම අත්දකලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනකොට හිතනකොට අපිට හොඳටම ප්‍රකාශයි දේත භාවනාව කරන. දේත භාවනාව කරන අරමුණේ හොඳට තැන්පත් වෙලා තියෙනවා. හොඳට අරමුණේ තැන්පත් වෙලා තියෙනවා. ඇතැම් විටක මේ අවස්ථාවේදී අර ඒ ඒ තත්ත්වය නිසා ඇති වෙනවා ප්‍රීතිය. මේ ප්‍රීතිය බුද්ධ විදිනවා. ප්‍රීතිය බුද්ධ විදිනකොට දන්නම නැතුව අර මොනෙන් පිට යනවා. ඊට පස්සේ බුද්ධ විඳලා ඉවරනම් නිකායනේ නැහැ වෙන කෙනෙකුට කියනවා. අනිත් පිළිවෙලන්නේ දවස් ගාන මහන්සි වෙනවා. මට නම් සායච්ඡන්නේ නැහැ පිට දන්පත් කරගන්නට. කරන් කියන්නේ. ආ මහත් වේක. එවනක මහත් වේක. අතනක දෙලෝක මෙතනක දෙලෝක. ඕන්න ඔය විදිහට දේවල් වලින් දේවල් වලින් මේ ආරක්ෂා වෙනවා. අනිත් එක එතකොට මේ දේශනාවේ අනුව ගන්න කොට අපට ඒකම් වේදාපතං නැත්තා භවාර විභවාය කියලා දානවා. මේ වේදාපත ද්‍රාකාරව පාරදී. පාරවල් දෙක. දිනුවටත් පිරිසිමටත් ඒක යනවා මේ පාරවල් දෙක මාර්ග දෙක දැනගෙන දිනු වන්නා වූ යෝගාවචරය දිනු බලාපොරොත්තු වන්නා වූ යෝගාවචරය මේ මණ්ඩලෙන් දිනු වන්නා වූ මාර්ගය අරගන්නේ කියලා උන්වහන්සේගේ අවස්ථාවනේ අනුශාසනා. එතකොට මෙන්න මේ ආයෝගය සම්බන්ධව අපි කල්පනා කරන්න. යෝගී කියන්නේ භාවනාව යෙදීම. ඒ යෙදෙන අවස්ථාවේදී අන්නර විදිහේ මේ පිළි උපද්දේ තියෙන බව සලකන්න උපද්දර වලට අරෝනාම ඇතැම් විටක තමන්ද ලැබිච්ච ගුණය නැවත උපදවා ගන්න බැරි කරන නරකයි. නරකයි. අර තව තැනක බුදුරජාණන් වහන්සේ වදාළා නිද්දා සම්දු නිගම් දුකා හරති භක්ත සම්මදෝ ඒකේන නත්ත සාසති හරිය මග්ගෝ විදපාලන මේකත් බොහොම හොඳ අදහසක් සුදු කියලාගන්න ආර්ය මාර්ගය බලාපොරොත්තු ලබා ගන්න බලාපොරොත්තු වන්නා වූ නැත්නම් බලන්නේ අදහස යායුතු පාරයි ආර්ය මාර්ගය මේ ආර්ය මාර්ගය නියමලා යන දේවල් ටිකක් උන්වහන්සේ දේශනා ඇතන් විට ලැබිලා තියෙන ආර්ය මාර්ගය වුණත් වරිලා යනවා නරදි සේවා ගැන කවර කතාවද ලැබිලා තියෙන මාර්ගය ලැබිලා තියෙන මාර්ගය වරිලා යනවා කියන්නේ ප්‍රයෝජනයක් ගන්න බැරි තරමට පුදුකලා දුර්වල වෙනවා ගුරුවරයා. ඒකයි ඒ කියන්නේ. එතකොට නොලදී කියලා ගන්න දැනගන්න. එතකොට මොනවද මේ ප්‍රධාන කාරණේ නිද්ද? නිද්ද කියන්නේ. නිද්ද කියනක නරක එකක් කියලා හිතන්න අමාරුයි. නිද්ද නිහෙකට ඕනනේ. ඒ ජලෙකට ඕන. නිද්ද නැතුව ගහ. උන්ට කර්මක්වත් ඕන. එහෙම නෙමෙයි කියන නිල්ල. මේ අර නිවරණයන්ට යට වෙලා කරන නිල්ල. දැන් කියන්නේ නිල්ලේ ඇති වෙන්නේ කාය කායන්තරකෝ විත්‍රේ කායන්තරකෝ විත්‍රේ අගානාති කාය විඥාන කායන්ත භවයට පදානාත පොත්පබ්දේ පොත්පබ්දේ එතකොට කාය දැනගන්නවා ආයතකොට කාය කාය ආශ්‍රිත කරගෙන ලැබෙන පොත්පබ්දේ ස්පර්ශය විඳින්නා වූ ලැබෙන්නා වූ රූප ආදී ඒකට පතරි තේජෝ වායෝ කියන මේවා පොත්බ්බ රූප කියන්නේ පොත්බ්බයි කාය දෙක එතකොට ඒ දෙක නිසා විඥානය කියන්නේ කාය විඥානය ඒ කාය විඥානයේ පොත් කායයි පොත්බ්බයයි කියන මේ තුන නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. මේකනේ සිදුවෙල මේ නිින්දේ ලැබෙන පිළිවෙලයි අපි හිතන්නේ. යම් ඒ කියන්නේ අර විදිහේ අන්දකෝ හෝ යම් පිළිදානක ඒක කාය යොදාගෙන ඉන්නකොට ඔන්න ඒ කාය කාය කාය ප්‍රසාදයයි කාය විඥානයයි පොත් හැබැයි තුනක් උතන එකතු වෙලා තියෙනවා. එතකොට පොත්තන් ඔය තුන නිසා හත්ය තියෙන ස්පර්ශය. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව. වේදනාව ඇති වෙනවා. මේ වේදනාව සම්බන්ධව තේරුමක් ඇතුව අර දිගෑරිලා ඉන්නවා නම් ඒක පිළිහිමට හේතු වෙන එකක් නෙවෙයි. ඒ වේදනාව සම්බන්ධව සුඛ වේදනාවක් ඇති වෙනවා මම මේක ආස්වාදනය කරනවා කොහොමද ඒ තව තව ගුරු ගුරු හරි ගුරු අහගෙන දෙක මේ කය තියාගන්නයි මහන්සි ගන්න. එතකොට සුඛ වේදනාව නිවාරය. අර කාය සංපස්සේ නිසා ඇති වෙන සුඛ වේදනාව. ඒකට සුඛ වේදනාව නිදිනවා. හොඳට නිදින ආකාරයෙන් නිදිනන්න රාගානිසයෝ අනුසෝති. එදෙන රාගානිසය බලපවත්තන රාගානිසය. ඔය කියන්නේ අවස්ථාවක දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට ප්‍රතිඝානුසය බලපවත් වෙනවා. ඔය දෙකම අර මධ්‍යම තත්වයෙන් එනකොට මුලාවෙන් එක්ක එනකොට උපේක්ෂා වෙනවා. ඒක අවිඥානිකය. බලපවත් වෙනවා. රාගානුසය බලපවත් වෙන වෙලාවකට ප්‍රතිඝානුසය වෙලාවකට බලපවත් වෙනවා. අවිඥානිකය වෙලාවකට බලපවත් වෙනවා. අනිත්‍ය තුනක් මුල් කරගෙන ඇති කරගෙන කෙලෙස් රාගයක් මේ ශරීරයේ සබාගෙන ඉන්නවෝ කුජලයාට ඇති වෙන මේ කොල්සෙලස් ගොඩක් ඇති වෙන මේ කෙලෙස් ගොඩ නිසා එක්තරා අන්දමක ආස්වාදයෙන් යුක්තව රස විඳීමකින් යුක්තව කාලේ ගත කරනවා මේක තමයි මේ නිින්ද කියන්නේ. මේ නිින්ද. මේ නිින්ද මෙහා ආර්ය මාර්ගයේ යහනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආර්ය මාර්ගයේ මෙපා මොන තව නිවර්ණ ගොඩක් කෙලෙස් ගොඩක් ආශ්‍රය ගොඩක් ක්‍රියාවෙන් වැඩෙන. ඉතින් ආර්ය මාර්ගයේ කොහොමද කියන්නේ? ඊන ආර්ය මාර්ගයෙන් අපේ දැනගන්නවා. මෙන්න මේ නිසා මේ නින්ද නින්ද කියන එක තේරුම් අරගෙන යෝගාවචරයන් ක්‍රියාවේ යෙදෙන්න නින්ද තේරුම් අරගෙන ක්‍රියාවේ යෙදෙන්න නින්ද ගැන මතක් කරනකොට අපේ සාසනය මේ බුද්ධ සාසනය ප්‍රතිඥාත්මක නමක් සිටිය. ජීවිතාන් දෙකම ඔයගේ නින්දක් නොදක්වත් හිටිය. මොළු ජීවිතයට. අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කියන අවුරුදු 120ක් දුක සිද්ධ නැතුනේ අඬක. අඬක පිටක් සිද්ධ නැහැ. ඒ විදිහේ සිතක් සිද්ධ නැතිවත්ෝ හුඟදෙනෙක් හුඟනමක් සිටිය. මේ රහත් වෙලක්. රහත් වෙන ඉස්සරම රහත් වෙලක්. ඒත් අර පස්සින ජනතාවට ආදර්ශ වශයෙන් උන්වහන්සේලා අර විදිහේ මේ සද්දු කාණ්ඩ වශයෙන් කටයුතු කළා. ඒ පිරිසේ ආනන්දහාමි අනුරුද්ධහාමි මහා කාශ්‍යප හාමුදුරුවෝ, සාරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, එතකොට බක්කුල බක්කුල හාමුදුරුවෝ, සෝවන හාමුදුරුවෝ, රත්පාල හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ ඔය මහරහතන් වහන්සේලා ගොඩක් සඳහන් වෙනවා. ඔය පරිණත අතුවා පොත්වල මෙන්න මේ මේ විදිහට යට හාරේ ගත කළා කියලා. ඒත් රහත් වෙලත් ඒ විදිහේ රුචි වෙනකොට මහජනගේ වැඩ පුරුද්ද දෙවිච්ච ඒ වගේ අනිත් කාලේ කරපු මුල් කාලේ කරපු පුරුද්ද රහත් වෙලත් වෙනවා. එපමණක් නෙවෙයි මත යටි වෙනව මේ සාසනය යටි වෙනව දරුවන්ට ආදර්ශයක් දෙන්න ඕනේ. හැම රහතන් වහන්සේ කෙනෙකුගේම අදහස උන්වහන්සේ ලබාගත් මේ සාධනක දායාද මුනිසුන් ලෝකයාම ලබා ගන්වාගෙන ප්‍රාර්ථනා ඒ ප්‍රාර්ථනාව නිසා උන්වහන්සේලාගේ සිතිවිලි උන්වහන්සේලාගේ වචන උන්වහන්සේලාගේ ක්‍රියාව කියන මේ හැම එකක්ම පස්වෙනි ජනතාවට උපකාර වෙනවා ලොවතයි උන්වහන්සේලා වැඩ කළේ. මහසලාගේ පුරුද්දට අනුවත් වෙන නිසා ඒ වාගේම පස්සිම ජනතාවට උපකාර වෙනවා. මෙන්න මේ අන්දමට හොඳින්ද කියනවා නරකින්ද කියනවා. මේ නරකින්ද කියන ගන්නේ සඳහන් නිදාස. ඒකෙන් පරිස්සම් වෙන යෝගාවචරය. එතකොට නිද්දා පන්දි කියන්නේ කම්මැලි තන. කම්මැලි තන. හොඳයි සම්පූර්ණ සදවදා දහවන ආදාන දෙවියන් දෙවි ඉන්න ගැටි පන්දි. නිදම් දුක ඈනුම් ඇරෙන්නේ. ඒ කම්මැලි ගමෙන් එක්තරා ලක්ෂණ. අරති අදුකුසල ධර්මයන් මිසිත ඇලෙන්නේ නැති ගැටි. අරති කියන්නේ අධිකුසල ධර්මයේ නිදර්ශන සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ ධර්ම වල එක සඳහන් නැති ගැටි ආරයි. භක්ත සම්මදෝ භක්ත සම්මදෝ කියන්නේ වැඩිපුර ආහාර ගැනීමෙන් ඇතිවන පීඩාව කායික පීඩාව. අමාරුව. එතකොට අර වැඩිපුර ආහාර ගැනීම නිසා ඒ වෙලාව නිකන් කාන්ත රතියක් වගේ තියෙනවා. ඒ නිසා නින්දකුත් ඕනේ නෑ. ඒ නිසා ප්‍රමාදෙත් ඕනේ. ඒ නිසා කුරුබීමක් ඇති වෙනවා. මෙන්න මේ නිසා බත්තරන්න දෙවි කියන එකත් එවනත් වශයෙන් දෝන ඒක ඇති නොවෙන්න අන්නමත ප්‍රමාණවත්ව ආහාර ගැනීම ඉන්නපාත ආහාර ගැනීමට පුරුදු වෙන්න ඕනේ. අදවත යෝගාවචර ජීවිතේ ඒ විදිහ යනවා නම් උදාවෝදනාවක් වෙනවා ඒකේන නත්පකාරක අරිය මග්ගෝ විදපායන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කළා කියන්නේ මේ ආර්ය මාර්ගය ලබා ගැනීමට බාධා වෙන කරුණු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් කළා කරුණු දෙක. ආර්ය මාර්ගය කියන්නේ ලෝකෝත්තර ඥානය. ඒක වරසෝ ආ මාර්ගඥාන, සතරදාගාමී මාර්ගඥාන, අනාගාමී මාර්ග ඥාන, අරිහත් මාර්ග ඥාන කියන මේවා. මේවා ප්‍රකාශ වෙන්නේ නැහැ මේ කියන මේ දුර්වලකම් හිතේ තියෙනවා නම්, කායේ බලපවත්නවා නම්, හිතේ බලපවත්නවා නම් මේව ප්‍රකාශයට පමුණවා ගැනීමට ඇති වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මේ යෝගයේ අයෝගයේ කියන මෙන්න මේ දෙක ওই විදිහට තේරුම් ගන්න හුඟක් කියන කාරණාවක්. සියලුම කර්මස්ථානයකට අදාළ සමත කර්මස්ථාන, විදර්ශනා කර්මස්ථාන. ඒ කර්මස්ථාන ගෙන යන පිළිවෙල මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා සාධාරණ උපදේශ ආදියක් වෙනනම් ඒකත් මේකට ඇතුළත්. මේ කර්මස්ථාන වලට බාධක තියෙනවා නම් ඒවත් මේ ගැටලුව තියෙන මේ බාධක දැනගන්න ඕන. අර මේක සකස් කරගෙන නියමන්නට ගෙනියන්න කියන තේරුම තියාගන්න. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ යෝගාවචරයන් පිළිබඳව ඉතා වටින අනුශාසනාවක් කළා කියන්නේ. මේ අනුශාසනාව යෝගාවචරයන්ටම දේශනා කරන්නේ. බුද්ධ ශාසනය කටයුතු කරන්නා වූ යෝගාවචර දෙන්නතුන් සඳහානම් දේශනා කරනවා. එනිසා මේ බාධක දේවල් වලින්ට අයින් කරගෙන උපකාරක ධර්ම යන සිහිය උපදවාගෙන එහාට විදේක මේ භාවනාමය කටයුතු කරන යාමට උනන්දු වීමට මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ මහා කාරුණික දේශනාව අපට දේශනාව කළේ මේ ඇතන් උදවියගේ ඇතන් උදවියට මේ බණ අවශ්‍ය නැහැ. ඒ මොකද යම් කිසි බණ පදයක් අහපු හැටියෙන්නේ ඒ බණ පදේ අනුව උදේ බල. උදත්තනාවක් ඒ අනුවම පවත්වලා මාර්ගඵල ඥානය දිනු කර ගැනීමට ශක්තිය ඇතිවෙත් ඉන්නවා සිටිය. වැඩිපුර දෙනා එහෙම නෙවෙයි. සූත්‍රයක එහෙම නැත්නම් ගාථාවක අදහසක් අරගෙන නැවත නැවත වාසිය කරන්නේ ඒකකින් මාදී වෙන වෙනත් කරුණු අනුව කලකන්දවන ඒ වාගේම සහතත්ත්ව කිරියා සක්කච්ඡ කිරියා සහතත්ත්ව කිරියා ආර්ථික කිරියා කියන මෙන්න මේ ක්‍රමයට නිතර යෙදෙන්න නිතර යෙදෙනව අවස්ථාවේදී යම් කිසි අවස්ථාවක ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ අර සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමක්‍රමයෙන් දිනු වුණා නම් එතකොට නිර්ය සමතාවක් මේ මාන්දමට සම්පූර්ණ වෙලා තිබුණා නම් අන්න බඳු අවස්ථාවේදී ප්‍රියත්කටම තේරෙනවා ඒ පුද්ගලයාටම තේරෙනවා දැන් බොහොම හොඳයි මගේ කර්මස්ථානය පිළිබඳ වැටහීම බොහොම හොඳට පැහැදිලිව තේරෙනවා ඒ කර්මස්ථානය කියුවාම විදර්ශනා කර්මස්ථානය සම්බන්ධව මතක් කරන්නේ. ඒ විදර්ශනා කර්මස්ථානයට අඩංගු වෙන පංචස්කන්ධ ආයත ධාතු ආයත කියන මෙන්න මේ ඒවා එක කොටසකට සිත යොදුවාම අනිත් අනිත් කොටස ඒ වාගේම ප්‍රකටව යට වෙනවා. හොඳ පැහැදිලි ජීවිරි කූඩුවක යම් විදයක් දාලා තියෙනකොට ඒක හොඳට එළියක් තියෙනවා නම් ඒ ටික හොඳට ප්‍රකටව පෙනෙනවා වාගේ මේ සංස්කාර කොටස් හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. ඒ පැහැදිලිව තේරෙන්න පටන් ගන්න අර මුලින් ඉන්නේ දෙනිච්ච හැටියට නෙමෙයි. අපට නෙමෙයි ඒකෙන්ම පටන් ගන්න. සිද්දට. ඒකට වැටෙනකොට අර පහත කෙනෙක් තත්වයට වඩා සියුම් මන්දමටයි හිතට තියෙන්නේ. සිතින් බලන්න. ඒකට ඒ පංචස්කන්ධ වලට භාග වලට ආයතන වලට ආයේ ඒ සංස්කාර කොටස් මුලින් සමූහ වශයෙන් තේන ඊළඟට කොටස් කොටස් වශයෙන් ඒක බෙදි බෙදි ගන්න. ඒ බෙදි බෙදි ගන්න දේවා තව දහස්පත් නොලබුත් හැදුවට නොලබුණු නොලබුණු පිළිවෙලට නොදැනුණු පිළිවෙලට නොයතහුණු පිළිවෙලට ඒවා වැටෙන්න පටන් ගන්නවා. අතිවි නැතිවි නැතිවි නිදී ඔය ස්වභාවය. ඔය ස්වභාව රාගය ක්‍රමයෙන් හොඳට නොකඩවා වැටෙන්න පටන් ගන්නවා. සංලක්ෂණ චිත්ත විමුතිය කියලා මේ අවස්ථාවේදී ඒකට කියන්නේ ඒ චිත්ත විමුතිය බොහොම පිරිසිදුව. දක්ෂව පිරිසිදුව දක්ෂව ඒ වාගීම ප්‍රමාණිකව සිත පවතින. දහරකට දුවන්නේ ඉන්ද්‍රිය ධර්ම දෙයට දිනු වෙලා තියෙනවා. සද්ධාගත විරිය සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දෙයට වැඩෙනවා. මොකද වෙලා තියෙන ඒ වාගේම යුගල වශයෙන් සමයලක් තියෙනවා. යුගල යුගල වශයෙන් සමයලක්. මෙන්න මේ වගේ අවස්ථාවේදී ඒ යෝගාවචරයන් තේරෙනවා දැන් නම් ඉතින් බොහෝම හොඳ වෙලාවක් නොකඩවා දැන් භාවනාව ගෙනියන්න ඕනේ කියලා භාවනාව සිදු වෙන හොඳට. අන්න බඳු අවස්ථාවකදී අර බෝධි නාමයෙන් සඳහන් වෙච්ච ප්‍රඥාව මතුවල ප්‍රසංගු කෙලෙසොන්ගෙන් යතහාවින් වල නිවන ප්‍රත්‍යක්ෂ කිරීමවද මාර්ගය ලැබීමවද ලෝකෝත්තර ඥානෙ මුලින් කරන්නේ ඔන්න අවස්ථාවේදී ඔන්න අවස්ථාව සත්‍යමිනු තමයි මෙතන මේ කියන්නේ යෝගාවේජායතේ භූමිය. ඒ මොන මොන දේවල් නිසා හරි මේකට බාධා වෙන ක්‍රම තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒ තේරුම් අරගෙන පිළිච්ච පමණ සමාධිය ඒවා ක්‍රියාවට යොදන්න ඕනේ. ඒකට බාධා වෙන කොච්චරද? ඒ බාධා වලට තේරුම් අරගෙන බාධා වලින් පිට මගාරවාගෙන, කය මගාරවාගෙන වැඩ වෙනවන්ත උනන්දු වෙනවා. එතකොට අර අයෝගාභෝධ සංකෝ කියන මේ අදහසත් ඔය ක්‍රම උකට අරගෙන හිතේ කලපදියම් කරගන්න යෝගයෙන් භූරිය වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා ආයෝගයෙන් ප්‍රඥාව පිළිසිල යනවා දෙවිල යනවා. අනන්න මේ නිසා යෝගාවතරන් මේ පැති දෙකම දැනගෙන ප්‍රඥාව වැඩෙන්නා වූ පිළිවෙලට කටයුතු කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. නිසා අද දවසේ විස්කල්පනා කරගන්න ඕනේ. අද මරණානුස්සති භාවනාවක් පිට කරගන්න. නිමලව බොහෝ කාලයක් වැඩ හිටපු ඒ මානවබද ධම්ම තුඩක ස්වාමීන් වහන්සේ ධම්මදෙවත ස්වාමීන් වහන්සේ ගාක් භාවනා කරපු කෙනෙක්. අපට වඩා හුඟක් ඉස්සර විතර භාවනාව දියුණු කරගත්ත කෙනෙක්. ඒකුණාර ආත්මීක නිසා අන්තිමේ අන්තිමේ දුර්වල තත්වයකට වැටිලා හුඟක් කලකිරිතන් හිටියේ. හුඟා භාවනා කළා. අපේ මේ යෝගාවචර පිළිවෙත පිටින් ඇවිල්ලා සම්බන්ධ වෙච්ච අස්තංගෙන් පළවෙනි ආනන්දේ ස්වාමීන් වහන්සේ කියලා කියන්න පුළුවන්. යෝගාවචර සත්‍යයක. ඒ වගේම නිමලව තේනා ගුණය තමයි බොහෝ කාලයක්. කලක් පොත් ගොඩ ස්ථානෙ ගිය සුදු මුල් කාලවල කිනුරෙන් ගොඩ තියෙන මොකද තරණි හාමුදුරුවෝ ආශ්‍රය කරලා තියෙන ඒ හාමුදුරන් ගුරුනාග හාමුදුරුවෝ භාවනා කරපු කෙනෙක්. ඒ මම දැකලා තියෙන හාමුදුර ධම්ම කුසල හාමුදුරෝගේ හාමුදුර භාවනාව බොහොමක දුරට කරපු කෙනෙක් කරන භාවනාව ටිකක් ඉගෙනගෙන ඒ දේ කරපු කෙනෙක් මේ හාමුදුරුවෝ ඒ හාමුදුරන් ගෝලයා පුරු වෙන කටුගෙන ගත්තා ඉගෙනගෙන ඉවරලා කටු කාලයක ගෝල බාලයන් හදලා ඒ ආකාර දාලා ආරම්භ ගතවල ඉඳලා ආයි සමීපනතු ආයි සංකේතක ගිහිල්ලා නැවත වාරක් මේ අපේ මේ කටයුතු වලට සම්බන්ධ වෙන අන්තිම දක්වාම වැඩ කරනවා. වැඩිපුර කාලයක් ගත කරේ නිමලව සේනාවට නාරන්න සේනාවට. ඒ නිමල සේනාගෙන ඉඳගෙන අන්තිම අතරින් කියලා මේ පස්සේ හරි සමීපලා තායි ළඟට ගිහිල්ලා කියනවා. මොන අදහසකට ගියාද කියලා කියන්නේ අන්තිමටනේ. ඔයගොල්ලෝ ආයතනයක් පස්සේ කියලා පහුගිය දවසේ ඇල්ලකන්දු දායක මාත්‍යයක් සම්බන්ධ කියලා මම කියුවා මේ හාමුදුරුවෝ මෙලව දීලා තියෙනවා ඒක කණිකනේ ඇල්ලකන්දට වඩාම ගන්න කියලා මම මේ දායක මහත්තයාට කිව්වා. ඒ කතාවට මොකටද ගන්න ඇල්ලකන්දට වඩාම ගන්න කිව්වා. ඇල්ලකන්දේ තමයි අපවත් වෙනවා. අවකම්පිත වෙන ආරම්භක වෙනාට නේදී අපවත් වෙලා තියෙනවා. සමහර විටක අපෙන් යකනික එදෙන යකනික හදිලා තියෙනවා නිසා දෙරස් කිරීමට අල්ලගන්නට බලන්න නැහැ. එතෙන් දෙරස් වලින් කිසිදුරක් නැතුව අපවත් වෙච්ච බවයි දැන් දැනගන්න තියෙනවා. ඒක ඒකත් මේ යෝගාවචරයන් අතරින් හොඳම කොට උපාසහාය වුණා, උපකාරය වුණා, උපකාර වුණා. ඒකට බණ භාවනාවල් සම්බන්ධව උපදෙස් දුන්නා බොහෝම. ඉතින් මේ අන්තිම කාලේ ලෝභ නිසා අසනීප නිසා මේ දුර්වල සංගත වෙනවා. ඒකෙන් සාමාන්‍ය පිළිකස් නේ. ඒ මේ මේ ජීවිතයක් ඉවර වෙච්ච හැටි අපි කල්පනා කරන්නේ ඒ ජීවිතය අවුරුදු 90කට සිද්ධ වෙන්නේ. මම හිතේ 87ක් 8ක් විතර අද කියලා උදේ සදාකල් මොනෙත් මේ පිළිවේ කරදර කර කර කරදර කර කර ගමන් කළා. ඒ හාමුදුරුවන් සම්බන්ධව අපි හිතන්නේ අපි ගමනක් අපි හිතන්නේ මේ ජීවිතයට ජීවිතයක් ආරම්භ කරනකොට උත්පත්තියක් ආරම්භ කරනකොටම පස්සෙන් පන්නන මරණය. ඒක දන්නේ නැහැ. ඒ පස්සෙන් මරණයක් පන්නන බව හිතන්නේ නැහැ. මේ ආරම්භ කරපු ජීවිතේ සරුකාර කරගන්නේ වටිනා එකක් කරගැනීමටයි මෙයා මහන්සි ගන්න. ඒකකොට ඉගෙන ගන්න මහන්සි ගන්න. රැකියාවක් හරි ගස්ස ගන්න. දේපල හරි ගස්ස ගන්න. අමුදරුවන් හරි දැක්ක ගන්න, ඥාති පිරිස් හරි දැක්ක ගන්න, උපකාර පිරිස් හරි දැක්ක ගන්න, ධනෙ උපදව ගන්න. එතකොට උදන් කඩන් ආදී දේවල් හරි දැක්ක ගන්න. ඒවට විරුද්ධ වෙන නැත්නම් ඒක සටන් කරන. එතකොට මොනෝ මත මොනම දෙයක්වත් මත කරනවා අර මූල. ඔය පටන් ගන්නකොටම පන්න පන්නයි ආවේ මරණය. මරණේ පන්න පන්නයි ආවේ. ඒක දන්නේ නැහැ නේද? මොනවා මේ වෙනින් පැත්තකට ඒක යොදාගෙන ලොකු වැඩ ගොඩක් කරනවා. දන්නේම නැතුව වහගන්න. මරණේ නබ්බාහතෝ ලෝකෝ මත්තුනා බාහතෝ ලෝකෝ මත්තුනා අබ්බාහතෝ ලෝකෝ මේ ලෝකෝ මත්තුනා මාර්යා විසින් මරණය විසින් අභාස පන්නගෙන උප්පත්ති සමුදය පන්නගෙන ගල්ලු පන්නන්නේ ජඩයන් බල්ල ජඩයන් පන්නගෙන යන්නේ ඒ විදිහට මේක පන්නගෙන පන්නගෙන යන අහුවෙච්ච තැන බේදාගන්න බාරම නැති වෙනස්ත හරිනේ වරාය පරිවාරිතු මේ පත්තියේ ළඟ ඉතාම ජරාව අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ කියන ආදීන කොට මේ ජරාව නෙවෙයි. උත්පත්ති වෙන ජරාව. මරණයත් උත්පත්ති වෙන ජරාවත් උත්පත්ති වෙන. ජරාවයි උත්පත්තියයි ජරාවයි මරණයයි. ඔය අතර තව දානවා යාදී. ඒ වන්දියට සංඝා රැළ වෙන ඕතින්නෝ. මේ ඔය එක්කම දහලා තියෙනවා මහා උලක්. තණ්හා නැමැති මහා උලක් අදොලතම කායදලා තියෙනවා. ඒක තමයි අර අර නොයේ සිදුවේ දේවල් ක්‍රියා වේදවන්න මහන්සි ගන්න. ඒ තණ්හාවෙන් වෙනවා. ඒ වේදනාවක් ඇති වෙනවා. තවත් ඒ වේදනාව ගණන් ගන්න. ඒකත් හොඳයි කියලා හිතන්නේ. ඒකත් හොඳයි ඒකත් දිනුවට උපකාරයි කියලා හිතන්නේ. බොහෝම කෙනෙක් කියන්නේ මේ තණ්හාව නිසායි මොනවා උනන්දු වෙන්නේ කියලා. ඒකත් කියන ධනවන්තය. මෙන්නත් තණ්හාව නැත්නම් මෙන්න උනන්දු නැහැ. දේවල් හම්බ කරන්න, ඉගෙන ගන්න, ඒවල නෑදෑයන් හදාගන්න මේ දේවල් කරන්න ඔතක දඟලන්නේ ඉන්න මේ තණ්හාව නේද. ඒකම තමයි උද අන්තිමේ විනාශ වෙන්නේ කියන්නේ. තණ්හා රල්ලේන ඕතුන්නේ. උත්හා ධූමාල්පෝ කදා. උත්හාවල් ප්‍රාර්ථනාවල් නැවතී දිනෙන් පිරීලා දිවෙනවා. නොයේ ප්‍රාර්ථනාව, නොයේ සදහස්, නොයේ විතර්ක. වලින් පුරවාගෙන මේක තියෙනවා. මේ සත්‍යය ගැන ලෝභය ගැන ඔන්න ඒ ටිකට. මරණය, ජරාව, සංහාව, ප්‍රාර්ථනා. ඔන්න ඒ බොඩකටයි මිනිහා කියලා රත්යය කියලා කියන්නේ. ඕක කරලි කරලි කරලි කරලි යනවා. මෙතන ගන්න දෙයක් ඇත්තේ නෑ. සිහිකාරයක් නෑ. අනිත්‍යා දුක්ඛා අනාත්තා එමන් විපායන්නේ. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලාගේ පරිවර්තක වලින් විපාක. ඒ වගේ තමයි තමයි තමයි නෝනාත්කන්ට පහතක් වදින පහරක් නෑ. ඒ පහරයි යෝගාවචරයන් තමාස්තකර ප්‍රයෝජනවත් එක්ක සාමුන් වහන්සේලම ඇති. අපි යෝජනමත සංවේගී වතු කරගෙන මරණානුස්සති භාවනාව කර අපේ දිනුමට අපේ නිරන්තර දිනුමට භාවනා දිනුමට මේකත් උපකාර කරගන්න ඕනේ. ඒ උපකාර කරගන්නවා නම් තමයි මේක ප්‍රයෝජන ගත්තා සාකල්පනා කරගන්න ඕන දවසේදී මේක මොනවාගේ මොනවාගේ කරගන්න කිව්වට අපිට දැනගන්න කිව්වට බණකක් අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහලා ඒක හදාගත්තම සිංහල බලන්නේ කුඩ සත්‍යය වල අපට ප්‍රමාදේ නැතුව අප්‍රමාදව ඒ හොඳට වීර්යය යොදලා නවවස්වාරණ භාවනාවේ යෙදී බලාපොරොත්තු වන්නා වූ සමාර්ථය වහාම ලබා ගැනීමට අපට සතුටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා